භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ උනච පරං භික්ඛවේ භික්ඛු ධම්මේ සුධම්මානුපස්සී විහෙරති සත්ත සුබොජ්ජංගේසු කතංච භික්කවේ භික්ඛු ධම්මේ සුධම්මානුපස්සී විහෙරති සත්තසෝ භොජ්ජංගේසු ඉද භික්කවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං ධම්ම විචය සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං ධම්ම විචය සම්බොජ්ජංගෝති පජානාති නත්තිමේ අජ්ජත්තං ධම්ම විචය සම්බොජ්ජංගං නත්තිමේ අජ්ජත්තං ධම්ම විචය සම්බොජ්ජංගෝති පජානාති යථාච අනුප්පන්නස්ස ධම්ම විචය සම්බොජ්ජංගස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස ධම්ම විචය සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණී හෝති තංච පජානාති නෞරුණිය යෝගාවද මහා සංඝරත්න අවතරයි පාදක මාත්‍රුත් එකතු වෙලා මේ සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන මේ පවත්වාගෙන යන ධර්මදේශනා මාලාවේ ආධාත්මීය පියවර තබන්නේ 55 නියම කියලා. මේ වෙනකොට අපි නිතරම මතක් කරගන්න පරිදි ප්‍රතිපත්තාන හතරෙන් මුලින් සංග්‍රහ වෙන කායानुපස්සන, චේතනානුපස්සන, චිත්තානුපස්සන අපි ශක්ති ප්‍රමාණයෙන් මේ වෙනකොට ආවරණය කරලා තියෙනවා. ඊගාවට අත්තා වූ ධම්මානුපස්සනා කියන යමු කොටසේ නීවරණ පබ්බය ආයතන පබ්බ ස්කන්ධ පබ්බ ආයතන පබ්බ කියන මේ කොටස් ඉවර කරලා දැන් මේ ඉදිරිපත් කරගන්නේ නැත්නම් ප්‍රවිෂ්ඨය ලබන්නේ බොජ්ජංග ධර්ම බොජ්ජංග පබ්බය. ඒ බොජ්ජංග ධර්ම හතක් කියන බව ප්‍රසිද්ධයි. මේ බොජ්ජංග මට්ටමට එනකොට භාවනා ජීවිතයේ දැහැෙන වැඩිවියපත් වීමක් සලතුනා භාවයකට ළඟා වීමක් අපේක්ෂා කරනවා. ඒ සඳහන් කරන <clears throat> බොහෝ චෛතසිකයන් මේ වෙනකොට ඊට කලින් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම තීර්ථයේ යටතේ සංග්‍රහ වෙච්ච කොටස්. එහෙම නමුත් ඒව නැවතත් බෝධිආංගයක් වශයෙන් සතර සතිපට්ඨානෙට සතර සතිපට්ඨානට වඩා මෙතෙන් දෙනකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට යාදෙට හැටි මෙතෙක් වෙලා වෙන වෙනම තනි තනිව තැන් තැන් වශයෙන් හදාරන ලද ඉතින් සලකා ගන්නා ලද භාවනා කරන ලද ඒ ඒ ගුණ ධර්ම ඒ ඒ চৈতසික ධර්ම භාවනාමය කොටස් දැන් සතර සත්‍යයන් පරම සත්‍යයන් අවබෝධ කිරීම පිණිස බෝධි ඥානය පිණිස පෙළගැස්සෙන ආකාරයක් මෙතන තියෙනවා. ඒ නිසා මෙතනදී අර වෙන වෙනම වෙන් වෙන් වශයෙන් හදා බෙදාගත්තා වූ මේ එක එක දේවල් හොඳට පදමට හොඳට අනිකුත් ධර්ම සමග <clears throat> සන්තුලනය කරගලා සමතුලිත භාවයකටපත් කිරීම යෝග ජීවිතයේ යෝගාවචරණ දැක් ගන්න පුළුවන් ප්‍රධානම ලක්ෂණ. තලතුණා භාවයක් මේක තියෙනවා. එතෙන්ට එනකොට මේ සත්‍ය බොද්ධංග ධර්ම පිළිගස්සලා තියෙන ආකාරයෙන් උත් අමුතුම පරිණාමයක් දක්වනවා. අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සතර සතිපට්ඨානෙ නැත්නම් සතියෙන් සතිය මුල් කරගෙන පවත්වන්න වගේ සත්‍තිස් මෙතන සත්ත බොජ්ජංග ධර්ම එනකොට සති සබ්බොජ්ජංගය තමයි ඉස්සර කරලා තියෙන්නේ. මේ නිසා ඊ타ත්ම විවෘත විශාල පරාසයකට මේ භාවනා හිත අවදි කරවීමක් සතිය බොජ්ජංග සතියක් වශයෙන් වැඩනකොට අපේක්ෂා කරන්නේ. එනිසා යෝගාවචරයා හැම පියවරකදීම හැම වෙන විදියට කියනනම් හැම චිත්තක්ෂණයකදීම සම්පූර්ණ අලුත් හිතක්. සම්පූර්ණ නවම හිතකින් පටන් ගන්න ආරාධනාවක් තමයි මේ සතිය ඉස්සර කොට තැබීමෙන් තියෙන්නේ. ඒ සතිය කෘත්‍ය වෙන්නේ උප ဋ ාණ කෘත්‍ය. අරමුණක් හිතක් දෙක මුණගස්සලා දෙන එක. අසම්මෝතතාවය. එහෙම වෙච්ච දැතුව සම්මෝත වෙන්න දෙන්නේ නැතුව අමතක වෙන්න දෙන්නේ නැතුව ඉදිරිපත් කළා දෙනවා. උප ဋ ාණ කෘත්‍ය. ආනේ උප ဋ ාණ කෘත්‍ය බුද්ධංගතාල. නැත්තම් මේ බෝධි ඥාන අවබෝධ වෙන තාලෙට දියුණු වෙනවයි කියලා කියන්නේ මේ සතිය අඛණ්ඩ භාවය කියලා තමයි අපිට ගන්න තියෙන්නේ. සතිය වරින් වර කැඩි කැඩි තැන් තැන් වල ඇති වෙන සතිය අර විදිහේ සම්පූර්ණ විවුර්ත භාවයක් ඇති කරන්නේ අතරමැදි ගොඩක් චින්තාමය ඥාන එහෙම නැත්නම් Taman දන්නවයි කියලා හිතාගෙන ඉන්න දේවල් අතරමැදට ප්‍රවිෂ්ඨ වීම නිසා මේ ප්‍රවාහය කෙලසෙනවා. ප්‍රවාහය ආකූල වෙනවා. සතිය දිගටම ක්‍රියාත්මක කළා යනකොට ඒ පුද්ගලයා නැත්නම් මම එහෙම නැත්නම් ඒ තක්කාය දිට්ඨියට අර විදිහ ඇඟිලි ගැසීම් කරන්න ඉඩ නැති වෙනවා. අඛණ්ඩ සතියක් ඉඳලා පවතිනවා. පෙර පැවති ආ වූ සතිය ඊගාස්තික්ෂණයට ආධාර කරනවා. ඊගා චිත්තක්ෂණයට ආධාර කරනවා දිකට පවතිනා වූ අඛණ්ඩ සති ධාරා. එනිසා එන්නේ එන්නේ එන්නේ හිත පුදුමාකාර මධ්‍යස්ත නොකලෙසි නොකලෙසිම නිකලල් ඉතකින් තමයි එකම ආරමුණ නැවත නැවත බලන්නේ සති සම්බොජ්ජංගේ සහිත යෝගාවචරය අඛණ්ඩ සතියක් සහිත බොජ්ජංගයක් සහිත යෝගාවචරය. ඒ නිසා ආරමුණේ සාර වෙනසක් ඇතිවෙනවා. මුලින් අර හිතාගත්ත මුලින් තමයි හොඳයි කියලා කල්පනා කරගත්ත දේවල් වෙනුවට ඇති හැටි කියන දේ මේකයි කියලා අඛණ්ඩ සතියෙන් දිනකොට පේන්න පටන් ගන්නවා. ඒ නිසා සතියේ කල්පිරීම බොහෝ කල් අපා මේක අඛණ්ඩව පැවතීම අපි මෙතනදී බොද්ධංග සතිය වශයෙන් මෙනෙහි කරගන්න. ආ මේ විදිය බොද්ධංග සතියකින් තමන්ගේ භාවනාවට හොඳ පිළිතුරු ප්‍රවිෂ්ඨය. තමන්ගේ ආරමුණට හොඳ හැඳුනුම් හඳුනුම් කමක් ලබා ගත්තට පස්සේ යථා භූතව ඇති හැටි දකින්න පුළුවන් තත්ත්වය ඇති කරගත්තට පස්සේ එයින් තුඩු දෙන ඒ යොමු කරන තැන තමයි අද අපි මතු කරගන්න හදන මේ ධම්ම විචය සම්බොජ්ජංගේ ධම්ම විචය සම්බොජ්ජංගේදී ඒ අරමුණ ආ අරමුණට සම්බන්ධ වෙලා පවතී මතුවෙන්නා වූ ස්වභාවයෙන් මතුවෙන්නා වූ ධර්මතා පිළිබඳව අර සතිය කලාට වඩා ඊට වඩා සමීප නිරීක්ෂණයකට ඉඩ ලැබෙනවා. ධම්ම විචයකට, විචක්ෂණයකට, විචින්තනයකට ඉඩ ලැබෙනවා. විචාරයකට ඉඩ ලැබෙනවා. ආනේ ඉඩ ලැබීමට හොඳතෝම තමයි සමීප ආහාරය වෙන්නේ සම්බන්ධතාවය වෙන්නේ ඊට කලින් පවතින ආ වූ නොකලෙසුණු සතියේ අඛණ්ඩ සතියේ ඇත්ත ඇති ඇති වෙන හැර දැක්වීම. ඒක නිසා මේ ධම්ම විචය සම්බොධ්ංගය භාවනාලෝකයේ ඔත්තක් භාවනාවෙන් ඈතට ගිහිල්ලා ඒ භාවනා කරන මුළු පද්ධතිය ගැනම පිටසක්වලක ඉඳලා බලන්න වගේ දර්ශනයක් ගෙන අපට දක්වනවා. මේ නිසා මෙතනදී යෝගාවචර බොහොම හීන් తీරුවේ. දැන් තම බොහොම මේරිච්ච තාලෙට මේ ධම්ම විචේ සම්බොධ්ජංගයේට ගෞරවයෙන් යුක්තව ඒක තේරුම් බේරුම් කර ගන්න ඕනේ. තේරුම් බේරුම් නොකළොත් අර වර්ධවාවට ආගත්තොත් අර සතියෙන් ඇති කරපු අර නිකලල් භාවයේ නිරෝල් භාවයේ ආය මේ මේ වර්ධව පටවා ගැනීම නිසා අවුල් දාලාවක් වෙන්න ඉඩ තියෙනවා අවුලකටපත් වෙන්න ඉඩ තියෙනවා නමුත් ධම්ම විචේ පරමාර්ථේ නම් මේ අවුල් කිරීම නිරවුල් දර්ශනයක් ඇති කර ගැනීමයි ඒ නිසා තමන්ගේම භාවනා පිළිබඳව සම්පූර්ණයෙන්ම මේ ආගම ආගමික පසුබිමකින් තොර ආගමික මානසිකාරයකින් මේ භූමිකාවකින් වෙන් වෙලා තමන්ගේ වැඩ පිළිවෙල දිහා සම්පූර්ණ සලකා බලන අවස්ථාවක් වගේ තමයි ධම්ම විද්‍ය මෙතන දැක්කේ. ඒ නිසා සර්වඥයන් වහන්සේ මේ ධම්ම විද්‍යය සම්බොධ්‍යංගය වඩා වර්ධනය කරගන්න. ඒ දිනු පාවුණු කරගන්න ආසන්නම කාරණාවකින් තනි එක එකම කාරණාවකින් පෙන්නලා තියෙන්නේ යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ දෙලක්කාර විදියට තමන්ගේ වැඩේ එළියා නැවත සලකා බැලීම. ඒ මොකද අපි මෙතුආකල් සංසාරේ ගෙනගෙන ආපු මේ දේ හොඳයි මේ දේ නරකයි මෙහෙම වෙන්න ඕනේ මේක නොවෙන්න ඕනේ ආදී වශයෙන් සියුදු මතිමතාන්තර ධර්ම විචේතම වැටෙනවා. එහෙම නොවුනොත් අපි අර ගෙනාවු අනමිතියත් එක්කම ඉදිරියට යනවා වෙන්න පුළුවන් අපි විසින්ම අපිට ලකුණු දී ගන්න ඉඩ තියෙනවා බොහොම හොඳයි කියන නමුත් ඒක හොඳක් වෙන්නත් ඉඩ තියෙනවා. වෙන විදිහට අපි අපුම නරකයි කියලා ලකුණු කපා ගන්න ඉඩ තියෙනවා නමුත් ධම්ම විදේ සම්බොජ්ජංගෙට ගියාම ඒකත් විමසුන් නොනක ලක් වෙනවා. ඒ නිසා මේක ආධ්‍යාත්මික ජීවිතයේ එහෙම නැත්නම් යෝගාවචර පුද්ගලයෙක් වශයෙන් ගත්තාම ඔහු හෝ ඇය තුල ඇත්තා වූ රුචි අරුචිකා අගයන් ආඩම්බරයක් නැවත සලකා බැලීමක් විතරදී සිද්ධ වෙනවා. අන්න ඒ සෙල්ලක්කාර වැඩේ. ඒක නැත්නම් ඒ පරදුවට කියලා තමයි මෙතෙක් ගෙනාවු ඒ හොඳ නරක එහෙම නැත්නම් ආධ්‍යාත්මික හැඟීම් සියල්ල පරදුවට කියලා අලුතෙන් සලකා බලන්න පුළුවන් ශක්තියක් ඇති කරලා දෙන්න පුළුවන් ධර්මයේ තමයි අපි යෝනිසෝමනසිකාරය වශයෙන් තේරුම් ගන්නේ. ඒ නිසා මේ ධම්ම විචේ සම්බොධ්‍යංගය පරියංග භාවනාවේදී දක්මන් භාවනාවේදී එදිනදා කටයුතු කරනකොට එහෙම නැත්නම් ගෘහස්ත පුද්ගලයෙක් වශයෙන් අවුලේ කටයුතු කරනකොට භාවනාමය අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ නම තමන්ගේ දිනචරියාව සම්පාදනය කරනකොට කියලා කිසිම වෙනසක් ඒ ධර්ම විචේ කරන්නේ නෑ. ධර්ම විචේ සම්බොද්ධංගේ කරන්නේ ඒ තමන් ඒ චිත්තක්ෂණේ ඒ තියෙන පරිසරයට සාපේක්ෂව ඇති හැකිය මතු කරගන්නවා. ඒ ඇති හැකිය මතු කරගන්න බැරි තැනක් මේ ලෝකේ තියෙනවා කියලා කියනවා. සාමාන්‍ය ආගමානුරූපව කල්පනා කරනවා කතා කරනකොට ප්‍රතිරූප දේශයක් තියෙනවා. ඒ ප්‍රතිරූප දේශේ වාසේ බොහොම සප. නමුත් මේ යෝනිසමනිකාරී කියන ධර්මතාවය ධම්ම විචය කියන සම්බොධ්‍යංගේ හොඳට තේරුම් ගත්ත කෙනාට උතුරු කුරු දිවෙන්ට ගියා දකුණු දිවෙන්ට ගියා කොහේ හිටියා අර ධම්ම විචය සම්බොධ්‍යංගයට කලින් අපි වඩා ගත යුතු සතිය ඉදිරිපත් වෙලා තියෙනවනම් යෝනිසමනිකාරය ඉදිරිපත් කරගෙන තියෙනවනම් මේ සෑම චිත්තක්ෂණයක්ම භාවනාවකටපත් කරගන්න පුළුවන්. ඒ මොකද ධම්මවිචේ සම්බොජ්ජංගේ ඇති කිරීමට ආසන්න කාරණා වශයෙන් පෙන්වන මේ යෝනිසමනිකාරය යොමු කරවන්න සරුවචන් වහන්සේ තව ඩිංගිත්තක් බුරුල් කරලා තව ඩිංගිත්තක් පැහැදිලි කරලා තව ඩිංගිත්තක් සරල කරලා පෙන්නනවා අත්‍යවික්කවේ කුසල ධර්මා පාප ධර්ම. ලෝකේ පාප ධර්ම කුසල ධර්ම කියලා දේවල් තියෙනවා. ලෝකේ තියෙනවා වජ්‍ය අනවජ්‍ය කියලා දෙකක්. මේ ලෝකේ තියෙනවා කන්න සුඛ ධම්ම. ආදි වශයෙන් මේ ලෝකයා විසින් පෙන්වන ලද ධර්ම කොටස් නැත්නම් ලෝකේ තියෙන සිද්ධි බෙදෙන ක්‍රම තියෙනවා. හොඳ නරක වාගේ. ඒ වාගේම <clears throat> හීන ධර්ම ප්‍රණීත ධර්ම, කන්න ධර්ම සුඛ ධර්ම, වජ්‍ය ධර්ම අනවජ්‍ය ධර්ම. මේකින් මේ කොයි එක ගන්නද කොයි එක අතාරින්නද කියලා නෙවෙයි ධම්මවිතේ වැදගත් වෙන්නේ මෙන්න මේ Taman ඉන්න මොහොතේ Taman ඉන්න ස්ථානයේ Tamanට මේ වෙලාවේ සදින්ය සදින්දයන් තුලින් අරමුණු කරන මොනම දෙයක හෝ මෙන්න මේ ස්වභාවය දැන ගැනීම පමණයි මේක පාප ධර්මයක් මේක කුසල ධර්මයක් පුණ්‍ය ධර්ම පාප ධර්ම එනිසා පාපය පමණක් හෝ පුණ්‍ය පමණක් කියලා බෙදීමක් මෙතන අවශ්‍ය කරන්නේ නැහැ ඇත්තටම කියනවා නම් මේ ධම්ම විචයදී යෝගාවචරයට රහතන් වහන්සේ නමකට අයිතිවාසිකමක් වශයෙන් ලැබෙන ඕනම සිද්ධියක් දිහා තුන් ආකාරයට බලන්න පුළුවන් බව මෙතනදී මතක් කරලා දෙනවා. ඕනම සිද්ධියක පාප පැත්තක් තියෙනවා, පුණ්‍ය පැත්තක් තියෙනවා. පාප පුණ්‍ය දෙක අතරමැද ඇත්තා වූ මධ්‍යම ප්‍රතිපදාවකුත් තියෙනවා. ඉතින් මේ ධම්ම විචය කියන මේ සම්බොධ්ජංගය හරියට තේරුම් ගත්තේ නැති ඇත්තෝ ඒක හැම වෙලාවෙම පාපපැත්ත නොදකින් නොපතන් කියලා අයින් කරන්නම දුරින් දුරවන් කරන්න උත්සාහ කළොත් කවදාකවත් පාප ක්‍රියාවක උප්පත්තිය මේකේ පැවැත්ම මේකේ ඒකේ හැමාරේ මේකේ ආදීනවයේ මේකේ ආනිසංසය මේකේ කියලා දැක ගන්න ලැබෙන්නේ. දැක ගන්න නැතුව ඒ කරන ප්‍රහාණය කවදාකවත් යාව ජීව ප්‍රහාණයක් වෙන්නේ යා දෙන ප්‍රවාහයක් ප්‍රවාහණයක් ප්‍රහාණයක් වෙන්නේ නේ. ඒ මොකද ඒකට ද්වේෂයෙන් ඒක නොදකින්න පතන් කියන අදහසින් කළ ප්‍රහාණය ඒක විදිහක කෙලස් බරිතයි. ඒ වගේම පුණ්‍ය ධර්මයි. ඉදිරිපත් වෙච්ච ගමන්ම ඒක ගැන කිසිම විමසුම් නොනක් නැතුව ඒක බදාගෙන මේක හොඳයි මේක මගේ මේක මට වේවා මේක ඉදිරිපත් කරගන්න ඕනේ කියලා. එඟුම්මරව සහ කල්පනා කරොත් අපිට හිතා ගන්න වෙනවා සතිය නෑ යෝනිසෝමනසිකාරේ නැහැ, ධම්ම විචයක් නැහැ. අරගෙන ආපු රුචිල්ච කාන්තිකම හනමිතියම කරේ තියාගෙන යන නිසා මේ පුද්ගලයා තුළ මේ බුද්ධංග වැඩිවීමක් වෙන්නේ නැහැ. අර තමන් ගෙන ආපුම ධර්ම කොට ආසෙම තව තවත් ඒ තාලෙටම අර වෙනදම් බඩු වෙනදාගෙන යන මනුස්සයා තමන් ළඟ තියෙන බඩු හැම වෙලාවෙම හොඳ මේක කියලා ඒක අලෙවිකට ගන්න හදනවා වගේ තමන්ම තමන්ට රවට ගැනීම සිද්ධ වෙනවා. නමුත් මේ බොච්චංග ධර්ම කොට ආසේ සඳහන් වෙන්නේ ධම්ම විචයේදී පුඤ්ඤ පාප දෙකම තේරුම් ගන්න මෙන්න මේ දෙක තේරුම් ගන්න තෝ කවදාකවත් මේ දෙක අතරමැද ඇත්තා වූ මධ්‍යම ප්‍රතිපදා තේරුම් ගන්න පුළුවන් කියලා හිතන්න නරකයි. වෙනත් විදිහකට අපි කියන්න නරකයි මේ පාප එකතු කිරීම පුණ්‍ය බෙදීම දෙක සමානයි මධ්‍යම ප්‍රතිපදා කියලා හිතන්න නරකයි. මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවට මධ්‍යම ප්‍රතිපදා වෙන්නේ නැහැ. ඒ නිසා පාප පිළිබඳවත් අපි ඇතිවීම පැවතීම නැවතීම දකින්න ඕනේ. පුණ්‍ය පිළිබඳවත් ඇතිවීම පැවතීම නැතිවීම දකින්න මේ සිද්ධියක මේ එක සම්පූර්ණ මේ ලෝකේ කෙලෙසිච්ච ලෝකේ ආවදාක 100 100ක් පුණ්‍ය ක්‍රියාවක් කියලා දෙයක් නැහැ. තියෙන තරම් මේ ලෝකේ පිරිසිදු නැහැ. ඒ වගේම තමයි මේ ලෝකේ සම්පූර්ණ 100 100 පාප ක්‍රියා නැහැ. ඒ තරම්ම ලෝකේ අසත්පුරුෂයන්ගේ හිග නැහැ. එනිසා යෝන්සමංස්කාරය යොදවල ධම්මවිචේ සම්පෝඥංගේ යොදවන කෙනා ඇත්තා වූ தত্ত্বය ඇති ඇතියෙන් දැකගෙන ඒක සංවේග ඥාන බවටපත් කරගෙන තමන් එයින් නොතැවරි නොගැලි ඒවට හේතු නොවි මධ්‍යම ප්‍රතිපදා තෝරගන්න. ඒ නිසා මේ පුද්ගලයාත් පිළිබඳව දැන් ධම්මවිචේ සම්බොජ්ජංගය පිළිබඳව මානසිකාර්ය යොදවන යෝගාචරයා හොඳට ලෝකේ තියෙනා වූ ලෝක සම්මත ක්‍රමී මෙන්න පාපේ මෙන්න පුණ්‍ය මෙන්න මේ දෙක අතරමැද මාර්ගය මෙහිමයි කියලා මේ තුනම දැකපු දවසක මිතක්ක මේ ඇති වෙන yaadෙන වෙනසක් ඒ පුද්ගලයා තුළ ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි වජ්ජ අනවජ්ජ කියලා දෙකක් තියෙනවා. වජ්ජ සුඛ අනවජ්ජ සුඛ. ආය වජ්ජ කම්ම අනවජ්ජ කම්ම. ඉතින් අපි බොහෝ විට එකම දෘෂ්ටියකට එකම රුචියකට මතාන්තරයකට වැටිලා කල්පනා කළොත් අපි කරන හැම දෙයක්ම අපිට පේන්නේ අනවජ්‍ය විදිහට තමයි. ඒ මොකද අපි බලන දෘෂ්ටි කෝණේ හැටියට ඒක අනවද්‍යයි. නමුත් වෙන කෙනෙකුගේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට ඒක වද්‍ය දෙයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපිට ධම්මවිචේ සම්බොජ්ජංගයට ගියාම අපි තියාම වෙන කෙනෙක් බලන්න ආසේ. වෙන කෙනෙක්ගේ මානසිකත්වය මගේ මානසිකත්වයේ වගේ කල්පනා කරන ක්‍රමයට මේ වජ්ජ අනවජ්ජ කියන සමාජ ධර්මය තුලින් වෙනම ජනේලයක් විවෘත වෙනවා. එනතන විවෘතයේ පිළිබඳව ආරාධනාවක් තියෙනවා. මේ කාරණාවේ වද්‍යයක් තියෙනවා මේ කාරණාවෙත් අනවද්‍යයක් තියෙනවා වද්‍ය අනවද්‍ය දෙක ඉක්මවපු தත්ත්වයට යන්න නම් ඕනෙම සිද්ධියක තියෙන වද්‍ය භාවය දැක ගන්න පුළුවන් වෙන්න ඕන අනවද්‍ය භාවය දැක ගන්න පුළුවන් වෙන්න. ඒ මොකද මේ සංසාර ගමනේ අපි ඉන්නේ එක එක තැන. අපි ඉන්න තැනේ හැටියට තමයි අපිට මේ සංසිද්ධියේ දර්ශනපතේ ලැබෙන්නේ. ඒ ලැබෙන දර්ශනපතේ හැටියට බලනකොට අපිට හොඳයි කියන දෙයක් අපිට වැඩි ඉදිරියෙන් ඉන්න කෙනෙකුට නරකයි වෙන්න පුළුවන්. අපි නරකයි කියන දෙයක් අපිට වැඩි මාර්ගයේ පහළ ඉන්න කෙනෙකුට හොඳ වෙන්න පුළුවන්. මේ සම්පූර්ණම මේ මාර්ගයේ කොතනක හිටියත් ඒ හැම කෙනෙකුගේම தত্ত্ব මම ඉන්න දෘෂ්ටි කෝණේ විතරක්ම පටුව බැලිය යුතු නෑ. ඒක ඒ ඉන්න තැනින් මෑත් වෙලා සම්පූර්ණ චිත්ත දැක ගැනීමේ ශක්තිය මනුස්ස හිතකට තියෙනවා. විශේෂයෙන්ම සතිමත් හිතකට තියෙනවා විශේෂයෙන්ම යෝනිසමනකාට තියෙනවා විශේෂයෙන්ම ධම්ම විචේදී ආරාධනා කරනවා ඒක පිළිබඳව සලකා බැලීම. හීන පරිේද ධර්ම. ඒ කියන්නේ බොහොම හොඳයි උත්තමයි ආර්යයි කියලා ගන්න ප්‍රණීත ධර්ම තියෙනවා. හීන නිචල මේ මේ නීච ග්‍රාම්‍ය වසල ධර්ම තියෙනවා. මේ සෑම ධර්ම කොටාශයක්ම මේ පුද්ගලයා පරිණාමයේ වේගන යනකොට ක්‍රමයෙන් වෙනස් වෙගෙන යනවා. ඒ වගේම තියෙනවා කන්න ධර්ම සුඛ ධර්ම කියලා. ලැජ්ජ බය දෙක අපි කියන සුඛ ධර්ම. බය නැති අලජ්ජීක ධර්ම වලට කියනවා කළු පාට ධර්ම කියලා. ලෝකපාලක ධර්ම කියනවා. දේව ධර්ම කියනවා. මේ ධර්ම පිළිබඳ වුණත් හැම වෙලාවෙම සලකා බලනවන ආන්නේ ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ධම්ම විචේ සම්බොජ්ජංගේට ආහාරයක් වෙනවා කියලා. ඒක නිසා අපි පැහැදිලිවම සතිපට්ඨාන කියන ධර්ම කොටාසේ අහන්න ඉස්සර වෙලා ඒවා පිළිබඳව දැනුමක් ලබන්න ඉස්සර වෙලා ලෝකේ දිහා බලපු හැටි මේ සතිපට්ඨාන ධර්මයේ සුතමේ වශයෙන් අහුවට පස්සේ අපි මේ ධර්ම ඒ සංසිද්ධිය දිහා බලන හැටිත් අතර වෙනසක් තියෙනවා. ඊගාවට මේ සතිපට්ඨානයේ ඒකායදෝ අයම් භික්කවේ මග්ගෝ කියන තාලෙට ඒකායන මාර්ගයෙමද ඔය කියන විදිහට ශෝක පරිදේව දුක්ඛ දෝමනස සත්‍යාගේ විසුද්ධිය ආදී ආනිසංස ඇත්ත වශයෙන්ම ඇති කරන්න පුළුවන්ද කියලා අපිට සාමාන්‍ය ලෞකික ඥාණයෙන් ගලපලා බලනකොට අර අහපු දෙයට වඩා ඒක අභ්‍යන්තරගත වීමක් වෙනවා. එතකොට චින්තාමේ වශයෙන් ඒ සත්‍යපට්ඨානේ ඇත්ත නැත්ත බව අපිට වැටහෙනවා. යම් වෙලාවක අපිට වැටහුණොත් මේ අපි මේ භාවනා කරන පිළිස් අනිවාර්යයෙන් මේ වෙනකොට තමන්ගේ කාය සාක්ෂියෙන් වටහාගෙන තියෙනවා වගේ මේකමයි එකම මාර්ගය මේක කළ යුතුයි කියලා අර අහපු දවසට වඩා මේ චින්තාමය ඥානෙ පහළ වුණාට පස්සේ අපි ලෝකයා දිහා බලන හැටි වෙනස්. ලෝක සංස්කෘතිය දිහා බලන හැටි වෙනස්. එතකොට අපි අර පාප, පුණ්‍ය කියන අදහස් වල ගුණාත්මක වෙනසක් වෙලා. වජ්‍ය අනවජ්‍ය කියන එකේ වෙනසක් වෙලා. හීන ප්‍රනීත ධර්ම වල වෙනසක් වෙලා. ඒ වගේම කන්න සුක්ඛ කියන ධර්ම වල වෙනසක් වෙලා. ඒ වෙනස අපට පේන්නේ නැහැ. ඒ මොකද අපි ඉස්තර සතිපට්ඨානේ අහලා විතරයි කියන්නේ දැන් ඒ කල්පනා කරලා මේක කරන්න ඕනේ ආදි වශයෙන් මේ කුසල ඡන්ද පහල කරගත්තට පස්සේ අයිතත් වඩා ධර්ම වෙනවා ඊටත් වැඩිය වෙනස් වෙනවා සතිපට්ඨාන කරලා ආනාපාන සතිය කරලා එහෙම නැත්නම් සුද්ධ විපස්සනාට බහැලා එහි යම් යම් අත්දැකීම් ලැබුවාට පස්සේ ඒ අහපු කාලේ හිතපු කාලයට වඩා විශාල වෙනසක් සිද්ධ වෙනවා ඒ වෙනස අර ඒ පාර යන කෙනාට ඒ ගමන කරන කෙනාට බොහෝ විට වැටහෙන්නේ නැතුව වගේ නමුත් පිටේ ඉඳලා බලන නැත්තන්ට සමාජ වශයෙන් ලොකු වෙනසක් ඇති වෙනවා. මගේ ජීවිතේ මම අවුරුදු 3ක් විතර වගේ කිසියම් සීලයක් පිළිබඳ අදිස්ථාන කරන්නේ නැතුව භාවනා ජීවිතයක්, කවිදි ජීවිතයක් ගැන මොනම අදිස්ථානයක්වත් නැතුව මේ වගේ ධර්ම සාකච්ඡාවල් වලට සම්බන්ධ වෙන්න පටන් ගත්තා. සුමානෙකට දවස් පැය දෙකක් යන්ටෙන්ටත් එක්ක ගියාම ඉතින් අවසකට පැය එකමාරක් දෙකක් විතර ගත වෙනවා සුමානෙට පැය දෙක හතරක් විතර ගත කරන්න වෙනවා සුද්ධ වාදී දවසක ධර්ම සාකච්ඡා කරන දරුතාවසට වාඩි වෙලා ඉන්නවා. ඒ වගේ බොහෝ මේකට කැප වෙච්චි ඒ තරකට සුදුසු පිරිසක් එක්ක. මම තමයි හිතුව අන්තිම නුසුදුසා. නමුත් මට ඒක හැඟීමක් ආවා මේ මණ්ඩලෙ ඉන්නේ කොහොමදයි. ඊට පස්සේ ඒතර වෙච්ච සංසිද්ධි වගේකින් ඒ අපේ ඒ මණ්ඩලෙ විසිරී ගියා. විසිරී ගියාට පස්සේ මට එතන සම්බන්ධ වෙන්න හිටපු යාළුවා නැති වුණාට පස්සේ අර තිබුණු ගොනුව නැතුව ගියා. කුරු නැති ගියාට පස්සේ මණ්ඩලේ හිටපු කෙනෙක් මට හම්බෙලා දවසක ගව මොකද දැන් එන්නේ නැත්තේ මම කිව්වා ඉතින් අපි හම් වෙන්නේ නැහැ අපිට තැනක් නැති වුණා මොකද දැන් කරන්නේ කියලා නෑ නෑ අපි තැනක් හොයාගෙන යනවා පුළුවන් තරම් අපි ඉඳින් කරමු කියලා මම කිව්වා ඉතින් වැඩක් නෑ දැන් අවුරුදු දෙක තුනක් ගියා ඒ මගේ යාළුවත් නැතුණා කියලා එතකොට ඒ පුද්ගලයා මට කියනවා ඔව් වැඩි මහතාල තුනක් ඉන්නේ අපි බලානිතියේ ඔබ ගැන ඔබේ අවුරුදු තුන ඇතුළත පුදුමාකාර වෙනස්කමක් වෙලා තියෙනවා කියලා මට මොනම හැඟීමක්වත් එතකොට එහෙම පහළ වෙලා තිබුණේ නැහැ එහෙම වෙනසක් හෝ එහෙම නැත්නම් මගේ ප්‍රතිපත්තිවල හෝ මූලදා කිසිම වෙනසක් මට වැටහිලා තිබුණා. මට තිබුණේ මොකද්ද හැඟීමක් තිබුණා මේ පිටසත් එක්ක ඉන්න ඕනේ කියලා. ඒක හැබැයි නිතිපතාමම ඒකට සම්බන්ධ වුණා. නමුත් එතන හිටපු තලතුණ ඇත්තෝ පුදුමාකාර වෙනසක් දැකලා තියෙනවා. මේකල්ලගේ බලන දෘෂ්ටි කෝණයෙන් බලනකොට මෙහෙම නිතිපතාමයකට මේ වගේ වයස් කෙනෙක් සම්බන්ධ වීම පුදුමාකාර ගුණයක්. ආන්නේ වගේ ඒ සතිපට්ඨානේ අහන කාලයට වඩා හිතන කාලයට වඩා යොදා ගත යුතු කරන්න ගියාම ලෝකයේ පිළිබඳව විශාල වෙනස්කම් සිදු වෙන එක අනිවාර්යයෙන්ම දැනගත යුත්තක්ම කියලා සරුවචනාංශය දේශනා කරන්නේ නැහැ. නමුත් ධම්මවිචේ සම්බොජ්ජංගේදී ආන්නේම කාරණාවකට තමන් පිළිබඳවම තමන් සලකා බැලීමකට අනුන්ගේ ಗುಣ පරිණාමයක වෙනසක් අදාහ ගන්න පුළුවන් වෙන තාලෙට විවෘත කිරීමක් කරනවා. ඒ නිසා ධම්මවිචේ සම්බොජ්ජංගේට ගියාම මේ භාවනාව ගුරුවරුත් ඒ භාවනා කරන යෝගාවචරයන් අතර මතවාද හටගන්න ඉඩ තියෙනවා. මොකද මේ පොත්පත් කියවේ යුතුයමයි. එහෙම නැත්නම් මෙච්චර ධර්ම කොටාශයක් අපි දැනගෙන තිබිය යුතුයමයි කියලා මේ ආරාධනාවක් තියෙනවා ධම්ම විචේ. භාවනා යෝගාවචර ගුරුවරු බොහෝ විට කියනවා පොත්පත් කියවීමක් අවශ්‍ය නැත. මේ භාවනා කරන කාලය තුල ඒකාන්තයෙන්ම පූර්ණ කාලීනව යෙදිලා මෙනෙහි කරමින් ඒ ඉරියව් පැවැත්වීම කරන්නේ. ඉතින් එතකොට මේ මේ දෙකේදී ආශියා කරේ බොහොම සද්ධාව ඉස්සර කරගෙන යන වෙන විදිහකට කියනවා නම් සමතේට මුල්තන දීගෙන යන චිත්ත භාවනා කොටසට යන ඇත්තු ඒ ගුරුවරුගේ උපදේශ අහලා නිස්සද්ද වේගේ කටයුතු කරන්නට මනාපතාවයක් පේන බවක් පොදුවේ තියෙනවා. නමුත් අර බටහිර ක්‍රමයේ හිතන ඇත්තන්ට ඒත්තන් පේන තියෙන පැහැදිලිව මේක වහල් භාවයක් ඒක නිසා අපි තනියම පොත් කියවන්න ඕනේ. එහෙම නැත්නම් ගුරු උරු ගාව පොත් කියවන්න ඕනේ. යම් කිසි හැඟීමක් තියෙන්න ඕනේ කියලා. ඒත් මේකට විරුද්ධව කතා කරන වෙලාවක් තියෙනවා. ඒ නිසා මේකෙදි පේනවා අර සාමාන්‍ය භාවනා පන්තිවකදී නැත්නම් වැඩසටහනකදී ගුරු දෙකකට කටයුතු කරනකොට තියෙනා වූ සම්ප්‍රදායට විඳින ගැතියක්. ඒ සම්ප්‍රදාය පිළිබඳව දෙලක්කාරව කලකා බලන ගැතිය මේ ධම්ම විජේ සම්බොජ්ජංගය. නිසා බුදුජාන් වහන්සේගේ අර යෝනිසෝ මනසිකාරය කියලා. ජනත්‍යා සම්පූර්ණයෙන්ම අලුතෙන් තරකා බලන ගතියක් වගේ තනි ලකුණක් පෙන්නලා එහෙම බැරි නම් උපකාර පිණිස කරුණු ටිකක් ඉදිරිපත් කරනවා. පළවෙනි මේක තමයි ධර්ම සාකච්ඡා කරන්නේ. ඒක මොකද අද කාලේ නම් ඇත්තටම පැහැදිලි ප්‍රදේශයක් පොත් දීලා තියෙනවා. දේශන පටිගත වෙලා තියෙනවා. ඉස්සර කාලේ එහෙම යොමු වෙච්ච ස්වභාවයක්, ඊරිත ස්වභාවයක් බුද්ධ කාලේ <clears throat> ආයේ පුරාණ තිබුණේ නැහැ. ඒ තිබුණේ පුළුවන් කෙනෙකු ලව්වා ධර්ම ටිකක් දේශනා කරවා ගන්නව නැත්නම් හම්විච්ච හම්විච්ච අවස්ථාවේදී ඒ ධර්ම විචේත නැමිච්චත්තු එකතුව සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවේදී තියෙන ඉතාම වටිනාකම තමයි එක්කෙනෙක් දේශනා කරනවා එක්කෙනෙක් අහගෙන ඉන්නවා නෙවෙයි දෙපාර්තමේන්තුවේම සමාන අවස්ථාවල් තියෙනවා <clears throat> කරුණු කාරණා මතු කරගන්න. ඒ නිසා ඕනි සැකයක් ඕනෙන පෑදෙන තැනක් වතු කර ගැනීමේ ශක්තිය තියෙනවා. ඒක නිසා ධර්ම සාකච්ඡා ඉතාමත් පළවෙනිම කාරණාවතෙන් ඇත්තම කියන යෝනිසමස්කාරය ඇති කිරීමටත් සතිය ඇති කර ගැනීමටත් ධම්මවිචය ඇති කර ගැනීමටත් ඉතාමත්ම හේතුකාරකයි මේ ධම්මවිචයේ ධර්ම සාකච්ඡා. ඒක නිසා ඒ අපවත් ලොකු ස්වාමීන් වහන්සේගේ බණ ප්‍රතිබලත් එහෙම නැත්නම් සුභාක් තැන්වල මේ ධර්ම සාකච්ඡා මාර්ගයෙන් සෑම කෙනෙකුගේම හදවත උණුසුම තබා ගන්න. ධර්මයේ විෂේ නැවත නැවත ඔබෝවා ධර්මයේම නතු කරමින් ගිල්ලෝ ගිල්ලා බැලීමේ කටයුත්තට උඟක් පුහුණු කරනවා. ආනේ පුහුණු කිරීම නැතිනම් උඟක් වෙලාවට අර ශ්‍රද්ධා මාර්ගයේ ගත්තගෙන ශ්‍රද්ධා මාර්ගයේ දිගේම ගිහිල්ලා එක තැන මෙත්තයි වෙන්නේ ඉතින්. ප්‍රඥා මාර්ගයේ තෝරාගත්ත කෙනා ඒ මාර්ගයේ තුලම ගිහිල්ලා ඒක තුල මෙත්තයි වෙන්නේ ඉතින්. වෙන විදිහකට කියනවා නම් අර ආනාපානෙ ගත්ත කෙනා ආනාපානයේම එහිම ගිලෙන්නේ කියලා. දෙවත්තම් බුද්ධානුස්සතිය ගත්ත කෙනා එහිම ගිලෙන්නේ කියලා. මෛත්‍රී භාවනා ගත්ත කෙනා එහිම යදින්නේ. නමුත් මේ බුදුනේ සත්පතාන භාවනා කියලා කියන්නේ විශාල ආයුධපකරණ මණ්ඩලයක්. ඒ උපකරණ මණ්ඩලයේදී ආනාපාන සතිය පිම්බීම හැකිලිම වගේ භාවනා ඒකාන්තේ මාර්ගයත්වයේ දක්වාම උපදේශයිතයි යොමු කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. නමුත් මේ මාර්ගය යනකොට කාලයක් වැඩ කරන යනකොට දීසි චරිතය අද නම් ඒ අතරමැදි මෛත්‍රී අවශ්‍යතාවය පැනලාගින්නේ කියලා. ඒ වගේම ලෝභ ආශාවල් සහිත කෙනාට අසුභ භාවනාවේ මරණානුස්සති භාවනාවේ පිළිකුල් භාවනාවේ අවශ්‍යතාවය මතුවෙන්නේ කියලා. මේ අවශ්‍යතාවය අර මූල කර්මස්ථානයේ යම් යම් ප්‍රමාණයකට නම් පිළිතුරු දෙන්න පුළුවන්. නමුත් ඒක බලවත් වෙන ධර්මවලට ඒ සඳහා ප්‍රතිකර්ම කටයුතු. ආනේ ප්‍රතිකර්ම කිරීම සඳහා දැන ගැනීම සඳහා ඒ තමන්ගේ தත්ත්වෙ හෙලි කරන්න ඕනේ. ඒ කරලා භාවනාව අධිකට යන ගමන් ඒ භාවනාවට මතුවෙන්නා වූ බාධකේ. ඊට ඇතිවෙන්නා වූ අතුරු ආන්තරාව හොඳට පැහැදිලි වෙයි. ඒක පාප ධර්මයක් කියලා දුරු කරන්නත් තරකයි, හීන ධර්මයක් කියලා දුරු කරන්නත් තරකයි. ඒවා පාප පුණ්‍ය දෙපැත්තෙම සලකා බලලා, හීන ප්‍රණිත දෙපැත්තෙම සලකා බලලා ඒ කාරණා මතු කරගන්න මේ පුද්ගලයා තුළම මේ ධම්ම විචේ සම්පෝඥයන්ගේ පැලවිලා තියෙනවා. ඒක නොවුනොත් එහෙම හැමදාම අර ගුරුවරයාටම බැඳිච්ච ගුරුවරයාගෙන් වෙන් කරගන්න බැරි කිරෙන් වෙන් කරන්න බැරි දරුවෝ වාගේ හැමදාම කිරෙන් යපෙන්න පටන් ගන්නවා. එහෙම මානසිකත්වයක් හැදෙනවා. ඒ නිසා මේ ධම්ම සාකච්ඡා ඉතාමත් වැදගත්. මේ ධර්ම සාකච්ඡා වගේම ඊගාවට දක්වන මේ අනිකුත් දැන් අපි කලින් සති සම්බොධ්‍යංගය ගැන කතා කරනකොට ඒකෙදි දක්වලා තිබුණා මේ සතිය නිවැරදි සතිය වඩා ගැනීම සඳහා හේතු කාරණා. ඒ වගේම තමයි මේකේ දක්වනවා විශේෂ කාරණාවක් වස්තු විසද කියනවා කියලා. ඒ පුද්ගලයාගේ ආධ්‍යාත්මික බාහිර වස්තු හොඳට පිළිසිදු වෙනවා. සතිපට්ඨානේ ආහන කාලයට වඩා සතිපට්ඨානේ ගැන කල්පනා කරනකොට ඊට වඩා ඒ පිළිසිදුකමක් තියෙනවා. නොතිබුණා වූ සීලයක් ඇති වෙන්න ඕන. නොතිබුණා වූ සමාධියක් ඇති වෙන්න ඕන. ප්‍රඥාවක් ඇති වෙන්න ඕනේ. ඒ වගේම සප්පාය කරුණු වැඩි වෙනවා. ඒ වගේම තමයි භාවනාවට බැස්සට පස්සේ තව තවත් ඒ වගේ පත්තු විසද කීයතා. එහෙම නොවුනොත් ඒ බාහිරේ පවතිනා වූ ඒ අදුපාඩුකම් නිසා හිත පිරිසිදුව මිනිවිද බැසීමේ ශක්තිය අඩු වෙනවා. ඒ නිසා යෝග ජීවිතයේදී අනවශ්‍ය දුෂ්කර බුද්ධ දුෂ්කර ආසන වර්ධනය කරන්නේ. ඒ මොකද මේ අනවශ්‍ය දුක් විඳීමෙන් එහෙම ධම්ම විචේ පහල කරගැනීමේ ශක්තියක් නැහැ. ඒක පැහැදිලිව මහ බෝසතාණන් වහන්සේගේ මේ චරිතය පේන දින අන්තිම දුෂ්කරවත පිළිවට ඒ කාලයේදී ආලෝක මාත්‍රයක් අත්දැක ගන්න තරමට මේ ධර්ම ධර්මයේ බිනිවිද ගැනීමක් තිබුණේ නැහැ. නමුත් එවැනි தත්ත්වයට පත් වෙන සිද්ධාර්ථ තාපසයන් වහන්සේ වෙන්නේ ඉස්සර වෙලා දවස් 7 යනකොට වත්මගුල් දවසේදී ධ්‍යාන භාවනා කරන තරමටම පිරිසිදු භාවය ඉතින් පින තැම්පත් වෙලා. නමුත් ඊට පස්සේ ගත කළ අර මේ දැඩි කාමසුඛන්දකාන යෝගයක් අත්තිකිලමතාන යෝගයක් කියන මේ අන්ත දෙකේ ගත කරද්දී මේ වස්තු විසුද්ධිකියතාවය අතුලද බාහිර වස්තු වල පිරිසිදු ආවේ නැති නිසා තිබුණේ නැහැ භාවනා අපගතිය. ඊට පස්සේ තමයි ගානේ ටිකක් වන්දලා නාලා කියලා එතන තව පාදු බඳිනවා ඒ ප්‍රසන්න භාවයටපත් වුණාන පස්සේ තමයි මේ ධර්ම විදේ ලැබෙන්නේ. ඒක භාවනා ජීවිතයේ මේ ප්‍රීති සුඛ පිරිසිදු කම ඉතාමත් වැදගත්. එතනදී සමහරු ඒකයි තමයි කලන වාගේ දේවියක් නැති ඒ සරසුන්නට ආදෝක කියලා ඇත්තේ. ඒක කිසිම බලයක් නැහැ ඒකත් නැහැ. ඒවත් තමයි තාමත් අපි ජීවිතේ පීඩිතකට හොදාගන්න එකතේ එහෙම නැත්නම් ඒ බාහිර වශයෙන් අපිට පිට කරගන්න එකතේ එහෙම නැත්නම් ඒකට ඒක යෙද කරන කාර්ය යෙදෙන කාර්ය අපතේ යමක් කියලා හිතලා ඒක ඉන්නේ ඉන්නරක් වෙන්නයි. එතකොටත් බැරි වෙනවා මේ මොහොතේ ලැබෙන්නේ. අනිවාර්යයෙන් අර එක සිද්ධියක සඳහන් වෙනවා ලබාගත්තා වූ අරියත් කලයානේකව සමාදින්න බැරි වෙනවා කියලා ඒ තමන්ගේ හිත දන්නවනම් පරිසරයේ පිහිටි නෑ ඒක. ඒක පිහිටි කිරීම කටයුතු. ආන්නේ පිහිටි කිරීමේ හිත පුදුමාකාර විදිහට හැදිලි වෙන එකට අපිට කියනවා දවස පුරාම ඒ මඩෝ එනිදා දැන් කාලේ తీරන ඔය යාන වාහන වල තියෙන ඔය මේ කෙනෙකුට ගදාගෙන තියෙන අවශ්‍ය ඒ වැඩ හමාර කරලා ඉදිරි පිළිසිදු වෙලා පිළිසිදු ඇලුම් කටලකින් සලසුවාට පස්සේ ඒ සිද්ධ නැවතත් කොහොමදක්වත් යවෙන්නේ අර දුන්නේ තමයි මඩ කොටකට යන්නේ. ඒකද කියන තැනකට යන්නේ. දැන් ඒ කියනවා නාවට කිව්වට පස්සේ අර පිළිසිදුකම රස ගන්නවා කියන්නේ. ආනේක බාහිර වස්තු වල තියෙන ගතිය හිතට බලපානවා. හිතේ තියෙන ගතිය බාහිර වස්තු වලට බලපානවා. ඒ නිසා ධමන්තේ දිනු පවුරු කරගන්න, දිනු කරගන්න අවශ්‍ය නම් ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් ඒ වස්තු සුදු පිළියතාවය. පිළිය පිරිසිදු භාවයක්. නිරවුල් භාවයක්, වැඩාඩු භාවයක්. මට නම් මේ මෙච්චර කාල ගත කරපේදී මට කියන්න තියෙන්නේ දිනචරියාව දිගටම කරගෙන යන්න පුළුවන් ගැතියක් තියෙනවනම් පුදුමාකාර විදිහට තියෙනවා. මොනම තාලේ හෝ අපේ දිනචරියාව විතර සංකීර්ණ වෙනවා. ඒ විතර එහෙම වෙනවනම් ඉතාමත් මමාරු ඉතින් දෙන්න සිටේ නිරෝල් භාවය තියාගන්න ඒ වගේම එදිනෙදා වැඩවල නිරෝල් භාවය තියාගන්න. උත්තරම දිනචරියාව. විදේතම කරගෙන යන්න පුළුවන් නම් ඉතින් ඉතින් අපිට ආය කල්පනා කරන දෙයක් නෑ මේ ලාවට ඒ කරන්න දුන්න දේ විතර විදේට යනවා. එතකොට අර අභ්‍යන්තර බාහිර පිළිසිදුකම ක්‍රමයෙන් වෙනවා. එහෙම නැත්නම් ඒක අඩුපාඩු තියෙනවා නේද? ඉන්නකද ස්ථානෙට අනිත් පිළිධාරිය ඇවිල්ලා ඒක අඩුපාඩුකම් පෙන්නලා දෙනවා. ඒ මොකද ඒ සිද්ධිය බොහෝ විරුද්ධ සිද්ධියක්. ඉතින් මේ දිනචරියාව පවත්වන්න බැරිලොත් ඉතින් සිද්දලට විද්ද උපකාර කරන්න බැරි වෙන වැඩි දුරටත් බැරි වෙනවා බාලකවටත් බැරි වෙනවා. ඒ නිසා සාමාන්‍ය කාලේ ඉඳලම මේ අපේ තේරවාද කවුරුදු දීකරියාව කටපාඩම් කරනවා. කටපාඩම් කරලා පිටිගෝ කියනවා. ලෝකයේ බුද්ධංග ධර්ම දිහාට යනකොට මේ දිනචර්යාව Tamange වාසිය පිණිස තව තවත් තත්වසත් අවබෝධ කිරීම පිණිස යම් යම් වෙනස්කම් සිදු වෙන බව නම් පිළිගන්න ඕනේ. ඒක කවදාකවත් මේ වත්ති සිදු ක්‍රියාවට හානි කරන්නේ නෙවෙයි. ඒ වත්තු සුදු ක්‍රියාවක්මයි ඒ විදිහට අර සමහර ලාභ සක්මන් වෙලාව අඩු කරලා භාවනා වෙලාව වැඩි කරන්න සිද්ධ වෙනවා. දැන් සමහර දේවල් වලින් ඉතිරි කරලා සමහර දේවල් වලින් වැඩි කරන්න සිද්ධ වෙනවා. මේ දේවල් වලින් මෙතන මත අදහස් කරන්නේ මේ නිතරම හිතක් තියෙන දෙයල නම් ආයතන ස්වභාවය අවශ්‍යයි. ඒ වගේම තමයි මේ ධම්මවිදේ ඇතිකිරීම පිළිබඳ මෝඩ දුක්ඛත්‍ය අපණ්ඩිත අසත්පුරුෂ පුද්ගලයන් අයින් කරන්නේ. ඒ වගේම ප්‍රඥාවන්ත සත්‍යයන්ගේ මේ අසුර වැඩි කරන්නේ. මේ කාරණා දෙක පිළිබඳව තමන්ට විමසුම් නුණක් නැත්නම් ඒක හොද හොද මලින් දාන එක තමයි කියන්නේ. මේ ආගේ භාවනා මධ්‍යස්ථානයේ ගත කරනකොට මේ ඇති භයානක මුරුම අඩුයි. නමුත් සාමාන්‍ය දිනදා කටයුතු කරන තැන් වල නම් ඒ නැත්නම් සතිපට්ඨාන භාවනාව ඇර වෙන වෙන ධාතු භාවනා කරන මැද ස්ථානවල නානා ප්‍රවිධි මේ කියපු කාරණා දෙකට අදාළ විස්තරතාව තියෙනවා. යෝගාවචර වගකීම වැඩි. එනිසා යෝගාවචර කල්පනා කර ගන්න ඕනේ මොනම ප්‍රශ්නයක් මත උනත් ඒක මේ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් කලකලා බලලා නිවන දිහාට ඉවසීමේ යුක්තව කටයුතු කරන කෙනෙක් ආශ්‍රය කරන ආමුණු ඒ දිනාගත යුද්ධයක් වගේ තමයි. ඒක හැම දෙයක්ම ඒ නොයවතන සුළුව අවසා ගන්න ස්වරූපයෙන් කියන පරිසරයක සාමත්ම අමාරුයි ලැබෙන විවේකයේ හෝ මේ ධම්මවිදේ සම්බොජ්ජංගය කියලා. ධම්මවිදේ සම්බොජ්ජංගයේ මේ සූත්‍රයේ මුලදී නැත්නම් අපි ඉදිරිපත් කළේ මුලදීවත් මතක් කරලා තියෙනවා සංසංවා අජ්ජත්තං ධම්මවිදේ සම්බොජ්ජංගං අත්තිමේ ධම්මවිදේ සම්බොජ්ජංගෝති පජාලා. භාවනා කරගෙන යනකොට වෙනකට වඩා හොඳට හිත අර මුලේම නිමග්න වෙන ගතිය දැනෙනවා. සමත භාවනාවේදී මේක උපචාර සමාධියට කලින් ඉතාමත්ම තීරණාත්මක දෙයක් වෙනවා. විපස්සනා භාවනාවේදී විපස්සනා ඥාන පහළ වෙන්න ඉස්සර නාම රූප පරිච්ඡේද පත්‍ය පරිඝා සම්මස්තන කියන ඥාන අවස්ථාවේදී ඉතාමත්ම වෙනවා. මේ යෝගාචර හොඳටම තේරෙන්න ඕනේ මේ පාර ගිය ගමනේම යන්නේ නම් නමුත් මට ඉඳලි ගැඹුරක් වටේනවා. නමුත් මට ඊට වැඩිය බොහොම කණුකමක් වටෙනවා. උත්සන්න කමක් වටෙනවනම් අන්න වෙනදාට වඩා ගැඹුරක් භාවනාවේ සිද්ධ වෙනවා. ඒක නැත්තම් සමහර වෙලාවට භාවනාව යනවා ගියාට ඒක නිදිමත ගතියේ වෙනත්නම් කිසි ඔපයක් කාටෝපයක් නැති ගමනේ ඔහේ ඇදී යන මට්ටමකට පේන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා කවදාකවත් ඒ සජීවීකමක් නැහැ භාවනාවේ. එතකොට වෙනදාට නොදැක්ක ගැඹුරක් ඇති ගැනීමක් තියෙනවා. ඒක හරියට අන්ධකාරක අතපත ගන්නවා වගේ වැඩක්. මේ වෙලාවේදී අර අන්ධාලිය කැණිරි ගියාම වගේ හැමතැනම හැප්පෙන්න පටන් ගන්නවා මිසක් කිසිසේත්ම Taman අනුතරකට සිත්තු කරලා නැද්ද කියලාවත් දක්වන්න බැරි තත්ත්වයක්. ඒක නිසා ඉතින් තේරුම් අරගන්න ඕනේ ඒ වගේ හොඳ පැහැදිලිව අතුලාන්තයක් ඈතක් පේන අවස්ථාවක් වෙනකොට අරමුණේ ඉබ හිත නිමග්න වෙනකොට ඒක තමයි ධම්ම විචේ බවට අපි හිතා ගන්න තියෙන්නේ. යම් විදියකට ඔහි අරමුණක් තියෙනවා නොතිනවා වාගේ නිින්දක් තියෙනවා නොතිනවා වාගේ ලෙඩ කපුට වැලකන්නා වාගේ භාවනාව යනවන අපිට හිතා ගන්න වෙනවා අනිකුත් ධර්මතා කෝක වෙතත් ධම්ම විද්‍යේ මොටර. එතකොට යෝග ආචරයක දැන ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. එතකොට ඒ කියන්නේ ධම්ම විද්‍යේට වඩා ඊට කලින් ක්‍රියාත්මක වේදී සතිය ඉදිරිපත් වෙන්න ඕනේ. දැන් එක්කෝ සද්ධාවත් ප්‍රඥාවත් දෙක අතර පටලැවිල්ලක් සිද්ධ වෙනවා. එක පැත්තකට බාර වෙලා. නැත්නම් සමාධියක් වීර්යයක් කියන මේ ධර්ම අතර මොකද්ද පටලැවිල්ලක් වෙලා. මෙන්න මේ සමාධියක් වීර්යයක් කියන යුගල ධර්මයක් සද්ධාවත් ප්‍රඥාවත් කියන මේ යුගල ධර්මයක් සමබර කරගන්න බැරි නම් ඇයි ගමන එකම පැත්තට එකම වටවලල්ල කරගෙන නැති පාගෙන ඉන්නේ අරකෙක් වාගේ එක තැනම කරකැවෙන තැනටපත් වෙනවා. ඒ නිසා මේ අසමාහිත බුද්ධලයන් අයින් කරලා සමාහිත බුද්ධලයන් ලං කරගත්තට පස්සේ යෝගාචර විශේෂ කාරණාවකුත් සැලසෙනවා මේ ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා කියලා ඉන්ද්‍රිය ධර්මයන් අතර සමබර භාවයක් ඇති කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා මේක කිසිම කියන තියෙන භාවනාව hina වෙන්නේ සතුටේ එනිසියෙන් ගත කරගන්න පුළුවන් තත්යකටපත් වෙනවා එහෙම නැත්නම් මේක පිට මෙහෙටක් බොන්නා වගේ ඇඟිලි දෙයක් අයිද්දයක් අන්නා වගේ ඉතාමත් මානසික කර තත්යකටපත් වෙනවා මේ ඉන්ද්‍රියන් අතර සමතාවයටපත් වෙනකොට පැහැදිලිවම අර වස්තු විසුද්ධි ක්‍රියාවේදී වගේ ඒක හොඳට අරමුණේ නිමග්න වෙලා ගැටියක් වෙනවා. ඉතින් මේ මට ශ්‍රද්ධාවද වැඩි, ප්‍රඥාවද වැඩි, එහෙම තමගේ සමාධියද වැඩි, වීර්යයද වැඩි කියලා දැනගන්නවා කියන එක කමඨා සුද්ධ කරන වෙලාවේදී 100%ක්ම තේරෙනවා නෙවෙයි. එතනදී කියන්නේ ඒකට අදාළ ඉඟි. ඒකට අදාළ යොමු කරවීමක් ඇති කළ දෙයක්. එනිසා යම් අවස්ථාවක ශ්‍රද්ධාව බහැලා නම් ශ්‍රද්ධාවේ අඩුවීමක් වුණා නම් අරමුණ බාහිර ගන්න ගතියක් අරමුණ අදාහ ගන්න ගතියක් අරමුණට ප්‍රේම කරන ගතියක් නැතිව. එතකොට යෝගාචරය දැනගන්න ඕනේ මේ මතු මතේ කොච්චර වීදිය කළත් ඊට විස්සිට වෙන්නේ ඉන්නේ. මේ විතරක් නෙවෙයි මේක ප්‍රඥාව කියලා හිතා ගන්නත් ඉන්නේ. අරමුණේ අදහන ගතියක් නැත්නම් මූල කර්මස්ථානයේ මුදුන්පත් කරගන්න ඕනේ මූල කර්මස්ථානයේමයි මගේ මේ සාරණ පිහිට කියන එක නැතුව යන. එතකොට තේරුම් අරගන්න මේ සද්ධාවේ ගිහිම. එහෙම සද්ධාව වැටුණා නම් සතියට නැගිටින්න බෑ. සතියට අරමුණට මූණ දී ගන්න ඉන්න විදිහක් නැහැ. මොකද මූලික වශයෙන් පිළිගැනීමක් තමයි මේ අරමුණ මත කරගත යුතුයි, අරමුණ ඉදිරිපත් කරගත යුතුයි කියන අදහස නැතුව යනවා. ඒ නිසා උප ဋ ාණ කෘත්‍ය කිරීමේ සතිය පසුබාහ. නිසා මූල කර්මස්ථානේ සොයාගෙන පීරාගෙන ඒක යන පිටුයි කියන වීර්ය අනුබල දීමත් දුරවනවා. මේ මූල කර්මස්ථානේ මත්තම පිට තැම්පත් වීම කියන සමාධියක් දුර්වල වෙනවා. ඒ නිසා මූල කර්මස්ථානේ මත්තම නියත්තා වූ ලක්ෂණය සාතහන මෙහිමයි, ආකාරය මෙහිමයි, නියත්තා ස්වභාව ලක්ෂණ මෙහිමයි, මේ වෙනස් වෙන සුළු භාව මෙහිමයි කියන මූල කර්මස්ථානේ පිළිබඳ ප්‍රඥාව නැතිව. ඒ නිසා ධම්ම විචේදී යෝගාවචරය මේ පිළිබඳව සැලකිලිමත් වෙනවා. මට මේ වෙලාවේ මොකද වෙලා තියෙන්නේ? එහෙම උණයි කියලා අර කලින්ම කිව්වා වගේ නරක දෙයක් කියලා දුක් නරක කරගන්නවත් හිත වට ගන්නවත් නෙවෙයි. භාවනා ජීවිතේ අනිවාර්යයෙන්ම මේක වෙනවා. ඒක මොකද අරමුණක් අපි අවබෝධ කරනකොට අරමුණේ හීන අවස්ථාව ප්‍රණීත අවස්ථාව කියලා දෙකක් තියෙනවා. සමහර ලඩමූල කර්මස්ථානේ හොඳට පේනවා නමුත් දෙයක් නෑ ගණන් ගන්න ඔය තීටි වෙන දේවල් කල්පනා කරන්න හිත දුවනවා. මොකද අරමුණ හීන වෙලා. අරමුණ ප්‍රණීතයි උත්තරයි කියන සැලකිල්ල නැති වෙලා ඉන්නේ. එහෙම දත යුතුයි අරමුණ. ආනේක ධම්ම විචේත ලක් කරගත්තට පස්සේ තේරෙන පටන් ගන්නවා වැරදිල්ලක් නෙමෙයි මෙතන වෙලා තියෙන්නේ අරමුණ පිළිබඳ නොදැක්ක දෘෂ්ටි කෝණයකින් දැකීම. මේක ධම්ම විචේත ධම්ම විචේතින ආලෝකයට වැටුණට පස්සේ යෝගාචර ඉද්ද ගැහුවා වගේ හිටගෙන බොහෝම ජයට භාවනා ඉදිරියට කරගෙන යනවා. එතකොට අර අප්‍රකට වෙච්ච අරමුණක් ප්‍රකට වෙනවා. සතියක් නැගිටලා මූණට දීලා අරමුණම ගෙනත් ගෙනත් ඉදිරිපත් කරනවා. වීර්යයත් ඇවිල්ලා ඒ තමයි මතු කරගන්න ඕනේ. ඒකටම අනුබල දෙන්න ඕනේ කියලා ප ဋ ාණ මේ අ පත්තම්බන කෘත්‍ය කරලා දෙනවා. ඒකෝර සමාධිය අරමුණේ බොහෝම ජයයට තැම්පත් කරනවා. තැම්පත් වෙන්න වෙන්න අරමුණ සමීප වෙන්න වෙන්න උත්සන්න වෙන්න වෙන්න ඒ නොදක්කා වූ අඳුරු පැති සතහන් ආකාර ස්වභාවික ලක්ෂණ බොහෝ පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඉන්දිය සමභාවය ඇති වෙන්න නම් අර අසමහිත බුද්ධලයන්ගෙන් අයින් වෙලා සමහිත බුද්ධලයන්ගේ අතුරුතුනේ තමන්ට මතුවෙන මතුවෙන අරමුණ ඕනම දෙයක හොඳ පැත්ත මතු කර ගන්න. තමන්ට වාසි පැත්ත මතු කර ගැනීමට සූර වෙන්න. මෙහිදී අර අසමහිත බුද්ධලය කියලා කියන්නේ එයත් බොහෝ විට මේ ධර්ම වල සාමාන්‍ය බුද්ධිය යොදවලා මෙහෙත් කරන්න ඕනේ, අරක යන්න ඕනේ, අවසන හොඳයි අරුගුරු වෙන ගාවට යන්න, ওই ක්‍රමයේ හොඳ නැහැ මෙතෙන්ට යන්න, ඔයිට වැඩි හොඳ අනිත් චරිත ලක්ෂණ බලලා මේක කෙරුවා නම් නැත්තම් බේනයක් කාලයි කියලා ඉඳලා අර බාගෙට පිටු වෙච්ච මනුස්සයාට හොඳටම පිටුලද්දා. මේ මනුස්සයාට කමඨාන් දෙන ගුරුවරට වඩා කරටට දාගෙන බොහෝම උණුසුමින් ලං වෙලා කතා කරන නිසා අසීල් තත්ත්වයටපත් වෙච්ච යෝග ආචරය බොහෝ විට ඒ කල්පත් දාගෙන කතා කරන නම් සෞහෘදභාවයේ විශේෂ නැඹුරු කුණොත් ඉතින් ධම්ම විචේ සම්බොධ්‍යංගේ හෝ යෝනිසෝ මනස්කාරය හෝ සතිය හෝ මොනම දෙයක්වත් වැඩි. එනිසා තමයි තේරුම් අරගන්න මේ ගැඹුරු ගමනක් යන්නේ. ආර්ය භාවයක් උත්තම භාවයක් බලාපොරොත්තු වෙන්නේ එතෙන්දි ඉස්සරහට යන්න යන්න ප්‍රශ්න නැති ඉදිරි සෝපානයක් හම් වෙනව නෙවෙයි. අපි ප්‍රශ්නවල සමීප වෙනවා. ඒ ප්‍රශ්න පිළිබඳව ප්‍රශ්න කරගන්නේ මේවා අනිවාර්යයෙන්ම ජීවිතයක සත්‍ය අවබෝධ කිරීම වෙනස දුක අවබෝධ කිරීම අත්‍යවශ්‍ය කාරණා. ආන්නේ විදිහට හැකි සංඥා මත කළ දෙන්න පුළුවන් කල්යාණ මිත්‍ර හම් වෙනවා නම් <clears throat> යෝගාචරය ඉnde ඉnde ඉnde ඉnde සත්‍ය කියන එක පීර පීරා බලන. දුක කියන එක තන්තු තන්තු වෙන් කර කර බලන්න පුළුවන් ශක්තියකට එනකොට තමයි යෝගාචරයේ මේ අස්තෝක ධර්මයන්හි කම්පාණ වෙන ගතියක් එන්නේ. ඒකත් හැබැයි මේ යෝගාචරයාගේ <clears throat> පිනට උපනිෂේ සම්පත් වල හැටියට ගැලපෙන්න උරන්ට වැඩි බරක් ගන්න නරකයි. දුක් පණව ගන්න නරකයි. නමුත් Taman කරා පැමිණෙන දුක් මේ සමාහිත පුද්ගලයා කරන විග්‍රහය වගේ අසමාහිත පුද්ගලයාගේ විග්‍රහය යෝගාවචරයේ ඉතර සප්පාය. ඒකකොට ඉන්ද්‍රයන් පිළිබඳව සම භාවයක් එන්නේ නැහැ. ඉන්දිය සමත්ත ප්‍රතිපාදනතාවය එන්නේ නැහැ. ඒක නිසා ඒ යම් ධර්ම නිතර ප්‍රතිවේක්ෂා කරන ගතියක් යෝගාවචරය ඇති කරගන්නවා. එතකොට බලනකොට අසමාහිත පුද්ගලයා හැඟුම්overline හැඟුම් කුප්පන්න කතා කරාට සමාහිත පුද්ගලයා හැම වෙලාවෙම මේ හැඟුම් පාවා දීලා ගැඹුරු ධර්මයන් විශ්ේ සෑම ලැබෙන අවස්ථාවක්ම නැවත චක්‍රීකරණය කරලා යෝගාවචරයටම පෙන්වන්න පුළුවන් ගැතියක්. ඒක නිසා අර භාවනා පිළිබඳව දැන් කාලේ වශයෙන් කියනවා නම් අර විද්‍යාත්මක ගවේෂණ විද්‍යාත්මකව හොයන්ට ගියාට පස්සේ ඒ ඒක යෝගා ඒ යොදාගත්ත මේ විද්‍යාඥයන්ගේ උපමානමයි අපිට මෙතන පාවිච්චි කරන්න වෙන්නේ. යම් කිසි කෙනෙක් සෝවාන් මාර්ග පලස්ත මට්ටමට ගියා නම් ඒ පුද්ගලයා කොච්චර නරක තැනකට වැටුණත් කොච්චර නරක දෙයකට නරක කල්යාණ මිත්‍රන් අහුවලා තීන්දුවක් ගත්තත් උට නොබෝ කලකින් නියම මාර්ගයේ තේරුම් ගැනීමේ ශක්තිය ඔහු තුල පවතිනවා කියන එක තමයි ඒගොල්ලෝ මේ විද්‍යානුකූල කියන පරිශ්‍රණයෙන් මතු කරන්න හදලා තියෙන්නේ. ඒ නිසා ලක්ෂයක් විතර නරක දර්ශනය එක සීරුවෙන් පෙන්වෙන්න ලබලා එකම හොඳ දර්ශනයක් එක පිටම පේන්න පටන් ගත්තොත් දෙරයක් දෙසරයක් විතර මේ සෝවාන් වෙච්ච පුද්ගලයාට අර එක පිටම පේන්න පෙන්නපු ලක්ෂයක් අතර දෙන හොඳ දර්ශන තලය එහෙම නැත්නම් රූප රාමු වහාම තේරුම් ගැනීමේ ශක්තියක් තියෙනවා කියන එක දැකලා තියෙනවා. සකදාගාමි මාර්ගයට යනකොට <clears throat> මෙන්න මේ සමන්ද සප්පාය කොටස තේරුම් ගැනීම අරිට වඩා තීව්‍ර භාවයකට පත් වෙන බව තමයි ඒ ඒ විද්‍යානුකූලව ඔක් වෙලා තියෙනවා. යම් කිසි කෙනෙක් අනාගාමී තත්ත්වයටපත් කරා නම් ප්‍රණීත ධර්මයක් මතකොට දීමේ ශක්තියක්. ඒ නිසා ඒ පුද්ගලයාට පුළුවන් ඕනම උග්‍ර නරක දෙයක තියෙන උග්‍ර හොඳ මිහිරි පැත්ත තමන්ටත් ලබා ගන්න පුළුවන්. ඒ තමන්ට ගහන්න බලින්ද එන හෝ නිග්‍රහ කරන්න එන පුද්ගලයාට හෝ ධර්ම සංග්‍රහයක් කරන්න පුළුවන් ශක්තියක් ඇතිලා. මෙන්න මේ වගේ විස්කමකට හේතු වෙන ප්‍රධාන වශයෙන්ම මේ ධම්ම විචේ සම්පෝච්චංගය. කිසිම දෙයක් Taman කරා පැමිණුණා නම් වැඩ නොකඩ අතාරින්නේ. අර මහා පරක්‍රම බාහු රජු වගේ අහසින් වැටෙන එකම වැලි උපදී බිඳක්වත් ප්‍රයෝජනයක් නොගෙන මොහොතට ගලා යවදින්නේ. අන්නේ විදිහට යෝගාවචරය මේ මහා කැලියෝ. මහා කැලියට හම්බෙන හැම වතුර බිඳුවක්ම රඳවලා තියාගන්න. සූර්යාලෝකය ඔක්කොම රඳවලා තියාගන්න. ලැබෙන හැම දූෂිත වාතයේම දුක අහගෙන ඉවරලා බොහෝම සරු. මනුෂයාට අවශ්‍ය කරන සියලු දේම අංග සම්පූර්ණ. කිසිම දෙයක් පිටින් බලාපොරොත්තු වෙන්නේ නැති මනුෂයාට අවශ්‍ය සියලු දේම ලබා දෙන ලෝකයේ තියෙන පරිණතම පද්ධතිය බවට පත් වෙනවා. මේක වෙන්නේ නම් අර සමාහිත පුද්ගලයන්ගේ ඇසුර ඕනේ. අසමාහිත පුද්ගලයන්ගේ මේ වර්ජනය. අවශ්‍ය කරන නිසා යෝගාවචරයට සිද්ධ වෙනවා තමන්ට තමන් හොඳ මිත්‍රයෙක් වෙන්න වෙනවා. ඒ වගේම තමන් හොඳ සමාහිත පුද්ගලෙක් බවට පත් වෙන්න වෙනවා. ඒ නිසා ඒකෙදී මතක් කරලා තියෙනවා ඒ ගැඹුරු ධර්මචර්යාවන් පිළිබඳව නිතර ප්‍රතිවික්ෂා කරන්න. මේක වෙන්න ඇති ඔය පහුගිය අවුරුදු 10ක 20ක විතර කාලේ මේ ඥාන වන්දනාව කියලා කතා කරා. කයිදම්බිදා මාර්ගයේ තියෙන විවිධ ඥාන කොටස් අරගෙන නිතර සත්‍යයනා කරන්න පටන් අරගත්තා. මිනිස්සුන්ට පෙන්වලා දෙන්න පටන් අරගත්තා. <clears throat> මෙන්න මේකයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ මේකයි. නැත්නම් චිත්ත විසුද්ධිය කියන්නේ මේකයි. සීල විසුද්ධිය කියන්නේ මේකයි ආදි වශයෙන් ඔක්කොම මතු කරන්න පටන් අරගත්තා. මේක ඉතින් සමහරු මේක සත්‍යයන කළා නිවන් දකින්න පුළුවන් වගේ කියලා ගායනා කරන්න පටන් අරගත්තා. ඒක නෙමෙයි මේකේ අදහස තියෙන්නේ ධම්මවිජේ සම්බොධ්ජංගය පිළි කටයුතු කරන කෙනා හැකිතාක් දුරට Tamanට අදාළ මත්තර කරන තියෙන ගැඹුරු ධර්ම කොටස පිළිබඳව නිතර උනන්දුවකින් නිතර සාධන භාවයෙන් ගත කරනවා මිස අර අසමහිත පුද්ගලයන් වගේ ඉඳුරම් පිනවීමට කුංචි කුංචි දේවල් මතු කරගෙන විවිධ ගැටලු ඇති කරගන්න තත්ත්වයෙන් අයින් වෙන්න දැනගන්නවා. ඒකට යෝග ආචරණ නිතරම කරන්නේ අර ගැඹුරු ධර්ම කොටාස සලකා බලන එක අවධාන වශයෙන් පෙන්වන තදදි මුත්තතා කියලා කියන්නේ පූර්ණ කාලීන මේක කැප වෙන්න. පූර්ණ කාලීන කැප වෙන්න ගියාම ඉතින් උඹ දෙනේ පෙවුලනවා අපිට බෑනේ සම්පූර්ණ ගීගය අතාරින්න අපිට බෑනේ සම්පූර්ණ වස්තු අතාරින්න අපිට බෑනේ සම්පූර්ණ ඥාති වේස අතාරින්න කියලා. ඒක ධම්ම විචේ සම්පෝඥාංගය කියන එක හරියට දන්නවනම් එව්ව තියෙනවා නෑ කියන එක නෙවෙයි. මෙතන වැදගත් එන ඕනෙම ප්‍රශ්නයකදී එන ඕනෙම දුෂ්කරතාවයකදී එන ඕනෙම පහසුතාවයකදී ඇත්ත ඇතියට දැක් ගැනීම තමයි අපේ ප්‍රධාන කෘත්‍යය. එනතු මම ජය ගන්නවක්ක් අසෝලා පරද්දවන්නවක්ක් එහෙම නැතුව අනුන් නිවන් දක්වන්නවත් එහෙම නැත්නම් ලෝකයට භාවනා කරලා කියලා කියන්නවත් එහෙම නැත්නම් ලෝකයට භාවනා උගන්වන්නවත් ඒක නෙවෙයි වැදගත්. එන සෑම සංසිද්ධියකදීම අදදි මුත්තතාවය ඒ ධර්මතාවය මාකරා පැමිණෙනා වූ මේ දේ නැත්තම් භාවනා කරනකොට පැමිණෙනා අරමුණ ඒ තාලෙම මට දැක ගන්න ලැබේවා කියන එකට සම්පූර්ණ කැපවීමක් අවශ්‍යයි. සම්පූර්ණ නැතුවීමක් අවශ්‍යයි. මෙන්න මේක එහෙම එකක් නැතුව එහෙම එකක් තියෙනවා කියලා පෙන්වන්න හදන කෙනාට තමයි කියන්නේ අර සද්ධාව අඩු ප්‍රඥාව වැඩි කියලා ඉතාලින් කරනවා. එයට දාන දෙන්න අවශ්‍ය නැහැ. සිල් දකින්න අවශ්‍යතාවය නැහැ. ප්‍රඥාවෙන් මට මේකට යන්න පුළුවන් කියලා පුදුම කයිරාටික් කතා කතා කරන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයාත් ක්‍රමයෙන් ක්‍රමයෙන් පිළිනවා ඒ පුද්ගලයා ආශ්‍රය කර නැතුව පිළිනවා. ඒක නිසා යෝගාචරයට අර චින්තා සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන්, භාවනාමේ වශයෙන් තමන්ගේ ජීවුනේදී නැවත හැරි සලකා බලන අවස්ථාවක් දෙනවා වගේ මේ ධම්මවිචේ තමයි මේ හැදී බලා නැවත සලකා බැලීමට පුදුමාකාර ආදාසයක් බාටපත් වෙන ආදාසයක්. ඒක බලනකොට අර දැන් තියෙන සමාගම් වල තියෙනවා internal quality control කියලා ඇතුළතම දෙයක් නිෂ්පාදනය කළ වෙනදකට දාන්න ඉස්සෙල්ලා ඇතුළතදීම ගුණාත්මක පරීක්ෂණයක් කරනවා. පිටුදෙල් ගිහිලා ඒක නඩුමකට ගිහිලා ඒක ඔප්පු කරන හදනට වඩා ඇතුළතදීම සලකා බලන ගතියක් තියෙනවා. මුදල් පරිපාලනය පිළිබඳව තමන්ගේ නිෂ්පාදන වස්තුවේ ගුණාත්මක පිළිබඳ ආන්නේ වගේ ගුණාත්මක සැලකීමක් තමයි මේ ධම්මවිචේ සම්බොද්ධංගෙදි සිද්ධ වෙන්නේ. ඒකට ඊටාමත් මාසන්නේ සිදුවෙන කාරණාව තමයි සතිය. සතියෙන් කරන්නේ අරමුණ දිහාවටම හිත නංවල එහි සීය පිහිටෝ. මේ සීය පිහිටුවාට පස්සේ ඒ අරමුණේ නුවණින් විමසා බැලීම. ධර්මානුකූල විමසා බැලීමක් තමයි මේ ධම්ම විචේදී කෙරේ. මේ ධම්ම විචේදී ඊගාවට සුචරිතවාදී වෙන්න එහෙම නැත්නම් මේ මේ ශ්‍රද්ධාව ඉක්මන් කරගත්ත නැත්නම් වෙන්නේ දැකපු ගමන් මේක පිළියම් කරන්න හදනකොට තමයි අතබුච්චන. මේ දෙක අතර ඉවසීමක් නැහැ. තපෝතිතික්ඛාවක් නැහැ. හිතනවා වැරද්ද දැකපු ගමන්ම තලන්න ඕනේ. හොඳ දැකපු ගමන්ම බදා ගන්න ඕනේ. මේක යෝග ගතියක් නෙවෙයි. මේක තපසක් නෙවෙයි. ධම්මවිචේදී හොඳට පැහැදිලි කරලා දෙනවා දෙක වෙන්කොට දැනගෙන අඳුනාගෙන සිටීමෙන් කිසිසේත්ම නරකක් වෙන්නේ නැහැ. අඳුනාගෙන නොසිටීමට වඩා හොඳයි. ඒ වගේ විතරක් නෙවෙයි හඳුනාගත්ත පමණින් වහා ප්‍රතික්‍රියා කළ යුතුයි. එහෙම බලපෑමක් නැහැ. අදුගානේ සතියවත් එහෙම නැහැ. සතිය පැහැදිලිවම කියනවා එනේන ඕනෙම අරමුණකට එන දිටියට පිළිගන්න තෝරුවක් තමයි පිළිගැනීමේ ශක්තිය තමයි සතිය කියන්නේ. ඒ වගේ තමයි ප්‍රතික්‍රියා නොකිරීමේ ශක්තිය. අන්නේ ප්‍රතික්‍රියා නොකිරීමේ ශක්තියට හේතු කාරණු සාක්ෂි දැක්වීම මේ ධම්ම විචේදී සිදුවේ. හැම දෙයකම පුණ්‍ය පාප දෙක තියෙනවා. හැම සිද්ධියකදීම අනවජ්‍ය වජ්‍ය කියන දෙක තියෙනවා. කන්න සුක්ඛ කියන දෙක තියෙනවා. හීන ප්‍රනීත කියන දෙක තියෙනවා. මේ දෙක හොඳට දැක්කොත් මේ තුනම තුනම කියන්නේ මේ දෙක අතරමැද තියෙන මධ්‍යම මාර්ගයත් එක්ක තුනම හොඳට දැක්කොත් තමයි මේ පුද්ගල විමුක්ත පුද්ගලෙක් වෙන්නේ. එහෙම නැත්නම් වහල් වෙනවා. එකම දෙයකට බදාගෙන ඒකම ඔප්පු කරන්න ඒකම මේ මතු කරගන්න උත්සාහ කරනකොට ධම්මවිචයට ඉඩ නැහැ. ඒක නිසා මේ ධම්මවිචයේදී පැහැදිලිවම නිදහස් චින්තනයකට ලොකු ඉඩක් සැලසෙනවා. ඒක මේ වල්බూరు නිදහස් චින්තනයක් නෙවෙයි සුචරිතයටමයි ඉදිරියට ඇත්තා වූ ඉන්ද්‍රිය සංවරයටමයි එන්නේ ඒ විදිහේ සතියෙන් අර අවස්ථාව සලසා දුන්නාට පස්සේ ධම්මවිචේ මගින් ඒ තියෙන දේ හොඳට වෙන් කර දැනගන්න පුළුවන් වුණා නම් අනිවාර්යයෙන්ම වීර්ය කළ යුත්තේ හොඳට වැටෙනවා. මුග දෙනෙක් මේ වීර්ය කරන්නේ වීර්ය කළ යුතු දැනගන්න ඉස්සර වෙලා අර බොහොම ඉක්මනට කුලප් වෙලාකට වැඩ. එතකොට මේක මහා පුදුම විදිහේ මොළ මොට්ටලකමකට තකතිරුකමකට වැඩෙනවා. අර සතිය පිහිටුවා ගත්තත් ආනිසංස ලබන්න බෑ. ධම්ම විචේ වෙන් කරගත්තත් ආනිසංස ලබන්න බෑ. මොකද මේ වෙන් කරගෙන මම සම්‍යක් ප්‍රදන් වීර්ය ඊදී යුක්ත මේකටයි කියන අර ඉවසීමේ ශක්තිය නැති නිසා. ඒක නිසා අපි පිම්බීම හැකිලීමට ආශස් ප්‍රසආස දීතිය දාගෙන ඉන්නකොට මුලදී අපිට සිද්ධ වෙනවා මේ අරමුණේ අනිකුත් නීවර ධර්මයන්ගෙන් වෙන් කරලා අරමුණේ වැඩි වේලාවක් පවත්තන්න අපි ප්‍රයත්නයක් කරනවා. නමුත් ඒ වෙලාවේ නීවරණ නොආ යුතුයි. ආවොත් කුලක් වෙන්න ඕනේ, කිපෙන්න ඕනේ, තලා මරන්න ඕනේ කියලා කලබල වුණොත් එimhe හිත සමාධිගත වෙන්නේ. ඒ නිසා අපි වෙලාව බොහෝ යාප්පු වෙලා හොඳම වේලාවක් බලලා සෙනග නැති වෙලාවක් නැත්නම් වාහන නැතිලා බාරෙන් එහා පැත්තට යනවා වගේ දෙපැත්ත බලලා හොඳ වෙලාවක ඒ යාන්තම් අරමුණ මේ දියත් කරගන්න. අර වාර ගන්න නැති කාලේ ඔරුවක් දියත් කරගන්නවා වගේ එතන ඉන්නේ ඔරුවේ මේ මේ මේ මූලයිනේ ඉන්නේ ධනමුත්ත ගන්නවා දැන් මෙන්න මෙහෙම රැළ හතරක් කරනවා හතර ආවට පස්සේ හොඳ විවේක රැල්ලක් එනවා ආන්නේ වෙලාව කෑ ගහගෙන ඔරුව දාගන්න රැළ නතර කරන්න යන්නේ රැළේ යාන්තම් අඩු වෙලා බල බසගන්න ඔරුව දා ගන්නවා. දාපු වෙලාවෙ ඉඳලා වීර්ය කරනවා කපල්ලා. ආන්නේ වගේ තමයි යෝගාචරය මේ මූලික වශයෙන් නිවර ධර්ම නැති පරිසරයකින් නැති චිත්තක්ෂණයක නැති නැකතකින් නම් බ්‍රාහමණ වචනෙන් කියනවනම් අරමුණ හිත බසගත්තට පස්සේ නොබෝ වේලාවකින් අරමුණ තියෙතිම නිවර ධර්ම මත වෙනවා. ඒක මොකද අපි සාමාන්‍ය ලෝකෙ තමයි තාම ඉන්නේ. ආන්නේ නීවර ධර්ම මතුවෙන වෙලාවේදී යෝගාචරයේ නීවර ධර්ම කැටෙන්න යන්නේ නැතුව ඒවත් පවතිද්දීම මූල කර්මස්ථානයේ වැඩි මෙනෙහි කිරීමකින් වැඩි යදවීමකින් මූල කර්මස්ථානයේම සුරක්ෂිත කරගෙන යන්න සූර වුණොත් දුර්ගමනක් කැලේ. ඊවන දිගුණට ගණන් ගන්න. මොකද Taman වැඩිට බාධාවක් නැහැ. තව ඉදිරියට යනකොට මේ අරමුණ ඊටාම සියුම් තත්ත්වයටපත් වෙනකොට ආයතර නීවර ධර්ම බොහොම ගොරෝසුව පහර දෙන්න පටන් ගන්නවා. ඒ පහර දෙනකොට යෝගාචරය ඇඹරිලි වෙහෙස ඉමුරෙක් එළුවා වගේ අඟ තද කරන ගති සම්පූර්ණ උද්දන්න මිලිකුවා වගේ දාඩිය දාන ගති බොහෝ විට මතු කරනවා. ඒත් ඒ වෙලාවට මත කරලා දු මතක් කරලා දුන්නොත් යෝගාචරයට වැටෙයි පුදුමාකාර ඉවසීමේ ශක්තියකුත් තියෙනවා. මේ ධර්මතාදියා ගොඩ ඉඳගෙන වතුරක් තියා බලාගෙන වගේ බලාගෙන පුළුවන් ගතියක් තියෙනවා. එහෙම තියෙද්දිත් මේ එනේන දේවල් මෙනෙහි කරමින් එනේන දේවල් වලට අනුව හිත වේද කරන්න පටන් අරගත්තොත් කවදාකවත් මූල කර්මස්ථානයේ නොදක්ක පැති දක ගන්න ලැබෙන්නේ නැහැ. එතන යෝගාචර විශේෂයෙන්ම මේ ධම්ම විචය අවශ්‍යයි. මේ වෙලාවේදී නීවරණ තියෙනවා කිව්වනට මූල කර්මස්ථානයේ තියෙනවා මට අවශ්‍ය නම් වීර්යය යොදන්න ඕනේ. අර මතුවේ නීවරණ අයින් කරන්න දඟලන්න නෙමෙයි තියෙනා වූ දුර්වල වූ සිවුමු වරින් වර මතුවෙනා වූ මූල කර්මස්ථානයේම පැවැත්ම සඳහා මම වීර්ය කරන්න ඕනෑ කිව්වම අර ආරද්ධ වීර්ය නෙමෙයි මෙතෙන්දී යන්නේ. පග්ගහිත වීර්ය කියලා. ගත්ත දේ අතනාර දිගට ගැනීමේ ශක්තිය. ඉතින් මේ පග්ගහිත වීර්යයේ ඉඳලා මේ ආරද්ධ වීර්යයේ ඉඳලා මේ පග්ගහිත වීර්ය මාරු කරන හැටි ඉතාමත් නැහැටක ඉඳලා ගුරුවරයාට මතක් කරලා දෙන්න පුළුවන් වුණාට ඒ ඒ පරියන්කේදී යෝග ආචරය දන්නේ නැත්තම් ඉතින් දවසකින් කරන භාවනාව අවුරුද්දක් යන්නේ කියලා. ඒ වගේම මේ නීවරණත් එක්ක රණ්ඩු කරන වෙලාවේදී අරමුණ මෙනෙහි කරන හැටි නීවරණ යම් කිසි ප්‍රදේශයකට තලාව බාගෙන මූල කර්මස්ථානයේ නැවත නැවතත් සමීප කර ගැනීම සඳහා මෙනෙහි කිරීමේ ක්‍රමය යෝගාචරයේ හරියට නියම වේලාවේදී වාහනේ ගියරක මාරු කරන දන්නේ ඩ්‍රයිවර් කෙනෙක් වගේ. මේ දේ දන්නේ නැත්නම් මේ භාවනාව නිතරම අනුභවයකට පත් වෙනවා. මෙන්න මේ සඳහායි කියන්නේ ඒ සඳහා අවශ්‍ය ප්‍රශ්න. ඒ සඳහා අවශ්‍ය ධර්ම කොටස් නිතර සාකච්ඡා වෙන්න ඕන. සාකච්ඡා වෙලා හිතන්න ඕනේ මේ භාවනාව මෙච්චර කරනකොට කොහොමද දියුණුවක් තියෙනවා. ඒ දියුණුව වෙන්න වෙන්න පාවිච්චි කරන උපක්‍රම සිව් වෙනවා. ඒ සිව් වෙන භාවන දාන්නේ නැතුව ඕලාරික උපක්‍රම පාවිච්චි කරන්න ගත්තොත් ඒකාන්තයෙන්ම ඒ භාවනාව එක තැන කරකැවෙන මට්ටමකට පත් වෙනවා. ඒ නිසා පිරිසක් එක භාවනා කරන්න ගියාම අපිට ආනිසංස ගොඩක් තියෙනවා. ඒ වගේම සාකච්ඡා කරනකොට ආනිසංස ගොඩක් තියෙනවා. ඒක අපි අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ මේ සති සම්බොජ්ජංගයත් විරිය සම්බොජ්ජංගයත් අනුව ඒ අතර ඒ කාන්තයෙන් තියෙන සම්බොජ්ජංගය ධම්ම විචේ කියලා ඒක හුඟක් වෙලාට ගුරුවරයාට වඩා ශාස්ත්‍රුන් වහන්සේට වඩා ඒ ශිෂ්‍යය ඒ යෝගාවචරයාගේ මට්ටම කෙලින් භාවනාවට බලපාන. නමුත් එහෙම කියලා අතාරින්න නෙමෙයි මේ බණ කියන්නේ. එහෙම කියලා අතාරින්න නෙමෙයි මේ ධර්ම සාකච්ඡා කරන්නේ හැකි තාක් දුරට ධර්ම කොටාසවල තියෙන සාරවත් කොටස් ඒ යෝගාචරයට කල් වේලා ඇතුව දැනුම් දීලා ඒ යෝගාචරය සන්නා සම්නද්ධ කරන්න ඕන. සම්නද්ධ කරලා සම්නද්ධ පෙළඹුවොත් දවසක ඒ නියම අවස්ථාවේ නියම උපක්‍රමයේ දුව මම හොයාගත්ත දෙයක් මම බුදු වුණා කියන ධර්මයට වගේ බුදුමාකාර හිතේ පිපිදීමක් ඇති වෙනවා. ඒකෙන් හිත ලොකු වර භාවයකට උත්තරම භාවයකටපත් කරනවා. මේක ටිකෙන් ටික ටිකෙන් ටික සිද්ධ වෙන්නේ වෙන්න වෙන්න වෙන්න වෙන්න ධම්මවිජේ සම්බුද්ධංගේ තියෙන ප්‍රාණවත් භාවය වැඩි වෙනවා. සතියේ කෘත්‍ය වැඩි වෙනවා. වීර්ය කෘත්‍යට හොඳට ඉඳලා. ඒක නිසා මතක තියාගන්න ඕනේ අපි වැඩෙනකොට ධර්මෝලිමුත් වැඩෙන්න ඕනේ. අත්දැකීමුත් වැඩෙන්න ඕනේ. නමුත් මේ දෙක යොදන සමබර භාවය කියලා කියන්නේ ඒක උඟක් වෙලාට අහඹු සිද්ධියක්. නමුත් ඒක අහම්බෙටම තියන්නේ නැතුව වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් ආධිනව ආනිසංස සලකා බැලීමකුයි මෙතන කෙරෙන්නේ. ඉතින් මේ ඉදිරිපත් කරගත්ත කරුණු හිතනවා මම බොහෝ විට තමන් මෙන්න මෙතනයි මගේ භාවනාවේ මේ ගැටලු තැන් කියලා ආબોධ කර ගැනීමට ආලෝකයක් වෙයි කියලා. ඉතින් ආලෝකයක් වේවා. ඉතින් වීමෙන් ධර්ම විචයක් වැඩි වෙනවා. ඒ මේ ආලෝක වැටීමෙන් ලීලා යන ග්‍රන්ථිස්ථාන නිසා භාවනාවේ වීර්යයටත් වැඩි ශක්තිය ලැබේවා මෙසේ වීමෙන් බොද්ධංග ධර්ම වෙන විදිහක නම් මෙතෙක් කළ ශක්ති මෙතෙක් කළ භාවනා අධ්‍යක්ී බෝධිංගයක් පිණිස වීමට මේ ධම්ම විජේ සම්බෝධිංගය හේතෙන් අද හේතු භූත වේවා කියන ප්‍රාර්ථනාව යුක්තව අදට නිමිල් ධර්ම දේශනාව මෙතන સમાප්ත කරනවා. ඉස්තාවතාචම් මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ඥාන